පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයායන මං නොදැන මේ අඳුරේ ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයායන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු සිහිලක් සොයා පිළිසරණක් ලොවෙන්මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් මහා කරුණ නුවන් දිය ගැඹරේ ගිලිසැනේ ඒවාගිනි සසරේ මහාකරුණ නුවන්දිය ගැඹරේ ඉලිසැනයේ නිවාගිනි සසරේ පහන් වැටසේ සොයා ආයමි හිමියනේ ඔබේ ඔබේ නෙතු කැල්මක් සොයා පිළිසරණ ලොවෙන්මා නොලැබ හවහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදුවදනක්